සත්‍යානුලෝමික සම්මාදිට්ඨියයි කියන්නේ. ඒ චතුරාර්ය සත්‍යයන් අවබෝධ කිරීමේ ගුණේ කියවේ චතුසත්‍ය සම්මාදිට්ඨිය. ඒ චතුසත්‍ය සම්මාදිට්ඨියට උපකාර කරන ඒ චතුසත්‍ය සම්මාදිට්ඨිය ලැබීමට පළමුව තමන් උපදවා ගත යුතු සම්‍යක් දෘෂ්ටියයි සත්‍යානුලෝමික සම්මාදිට්ඨිය කියන්නේ. තවත් විදිහකින් කියනවා නම් මේ චතුරාර්ය සත්‍යයන් පිළිබඳව පළමුවෙන් ඇති කර ගන්නා ඒ අනුමාන ඥාන ඉතින් මේ අනුමාන ඥානය කියන එක ලෞකික සිත්වල ලැබෙන එක ලෝකෝත්තර සිත්ෙහි ලැබෙන්නේ ප්‍රත්‍යක්ෂ ඥානය ඒකට කියනවා ප්‍රතිවේද ඥානය දැන් ලෝකෝත්තර සිත්වල උපදනා වූ නුවණින් කරන්නේ ප්‍රතිවේධය. අප මේ පින්තුන්ට කියවන පසුගිය දිනෙහි ශාසනය පිළිබඳව කතා කරනකොට ඒ ශාසනය පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේධය කියලා ත්‍රිවිධයි කියන්නේ. ඒන් ඒ ප්‍රතිවේධය කියන්නේ අවබෝධ කිරීම. ඒ අවබෝධය චතුරා සතර මාර්ගයක් උපදවා ගැනීම වශයෙන් කරන්නේ. සෝතාපට්ටි මග්ග, සකදාගාමි මග්ග, අනාගාමි මග්ග, අරහත් මග්ග කියන මේ මාර්ගයන්ගෙන් යුක්ත වූ සිත් උපදවාගත් කල්හි, ඉපදුණු කල්හි ඒ ඒ සිත් වල පවත්නා වූ නුවණින් කෙරෙන වැඩකුයි චතුරාර්ය සත්‍ය ප්‍රතිවේදකයි. ඒ ප්‍රතිවේදයට පළමුව ඇති වෙන්නේ අනුබෝධයයි. එහෙම නැත්නම් අනුමාන. දැන් අනුබෝධයේ කියන එක ප්‍රත්‍යක්ෂය නෙවෙයි. අනුමානය කියන එකත් ප්‍රත්‍යක්ෂය නෙවෙයි. ප්‍රත්‍යක්ෂය කියන්නේ ඇති තතුම හරියටම ප්‍රත්‍යක්ෂවම දැන ගැනීම. ඒ ප්‍රතිවේධඥා. ඒ ප්‍රතිවේධයේ මාරු කරන්නට බෑ. අනුබෝධයට එහෙම නැත්නම් අනුමාන ඥානය ප්‍රතිවේධය කියන එක ලෝකෝත්තර වශයෙන්. මේ ප්‍රතිවේධයම තමයි අප ඇතැම් විටක පාවිච්චි කරන වචනය ඒ සඳහා අවබෝධය කියන. දැන් කෙනෙක් ඒ වචනය බොහොම මේ නිහිල්ව පාවිච්චි කරන අවස්ථා තිබෙනවා. ඒ කාරණේ මට අවබෝධ වුණයි කියලා. ඒත් අවබෝධය කියන එක gediye යුතුව තිබෙන්නේ අර ප්‍රතිවේද කියන, පටිවේද කියන වචනයට සිංහල අර්ථයක් දීම සඳහා යොදන වචනයක් හැටියට අවබෝධය කියන්නේ. අනිත් එක අනුබෝධය කියන්නේ. අනුබෝධයේ කාරණානුකූලව කෙනෙකු ඇති කරගන්නා ඒ දැනීමක්. නමුත් ඒක හරි එල්ලේටම කරගන්නා ඇති කරගන්නා දැනුමක් නෙවෙයි. එහෙම විය හැකි ඒ එක්ක ඒ බැරදි නෑ. හරියට අපි ගනිමු බිය සෙලවෙන කල්හි කෙනෙක් හිතන්නට පුළුවන් මේකේ මාළුවෙක් ඉන්නවා කියලා. මේ මාළුවෙකුයි මේ මේ බිය සෙලවන්නේ. නැත්නම් මේ බිය සෙලවීම මේ මාළුවෙකුගේ යහත මෙහාට යාම නිසායි සිදුවන්නේ. නමුත් ඇත්තෙන්ම මාළුවෙකු එතන සිටිනවයි කියලා ප්‍රත්‍යක්ෂ කරගත හැක්කේ පුළුවන් නම් මේ මාළුවාව ගොඩට ගත්තොත් නැත්නම් අල්ලා ගත්තොත් ඒ තැනත්තාට විසකේම හිතා ගන්නට පුළුවන් මේ සැලවීම සිදු වුණේ මාළුවා නිසාමයි. අන්න ඒ වගේ. ඒ වගේ ප්‍රත්‍යක්ෂයයි අනුමානයයි කියන දෙක තේරුම් ගන්නට. දුමක් නැගිනවා දැකලා කෙනෙකුට අනුමාන කරන්නට පුළුවන් ස්ථානයේ ගින්නකුත් ඇවිලෙනවා. නමුත් ඒක ඒ ගින්නක් ඇවිලීම නිසාම වන දුමක් නැගීමක් විය හැකි වන්නට ඕන. නමුත් ඇත්තෙන්ම එතන ගින්නක් තිබෙනවද කියන එක ඒ තැනට ගිහින් කෙනෙක් බලා ගන්නා තුරු ගින්නක් තිබුණමයි කියලා කියන්නට බෑ. අන්න ඒ වගේ. ඒකයි මේ අනුමානයේහි අවබෝධයේ පිටන වෙනස. දැන් අපි ධර්මයේ ඇසීමෙන් ඇති කරගන්නා ඒ සෝතාවධානී පඤ්ඤා සුතමේ ඥානං කියන ඒ නුවණ අනුබෝධ ඥානයට හේතු වෙන එක. අවබෝධයෙන් නෙවෙයි ඒ නිසා වන්නේ. සමහර කෙනෙකුට ඒ අසාගෙන සිටීම නිසා තමගේ සිත් සතන් ක්‍රමයෙන් වැඩි දියුණු වී අවබෝධය ලැබෙන අවස්ථාවක් තිබෙනවා. ඒ නිසාම බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා අසලා ඒ ඇසු අය අප දන්නවනේ අපේ මේ අප කතා කරන මාතෘකාව ඒ සූත්‍රාන්තයේ දේශනා කරපු අවස්ථාවේදී ඒ අසා අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියන පසු කාලයේදී ඒ නමින් ප්‍රසිද්ධ වුණු කොණ්ඩඤ්ඤ තවුසම් සෝතාපට්ටි මග්ග ඵල කියන මේවාට පැමිණුණා. ඒ අවබෝධ කළා. අවබෝධය ධර්මයේ අසාගෙන සිටීමේදීම සිටින්න කරන ලද අවබෝධයක්. නම් ඒක අර සෝතාවධානයේ පඤ්ඤාව නෙවෙයි. එතන ඇති උනේ භාවනාමය පඤ්ඤා. භාවනා වශයෙන් ඇති කරගත්ත නුවණ. බුදු ඇසීම මාත්‍රයෙන් ඇති කරගන්නා දැනුම නෙවෙයි. ඇසීම උපකාර වුණා ඒ අවබෝධයට. අනේම තේරුම් ගන්න. කොයිතරම් අපි අසාගෙන සිටියත් ඒ ඇසීමෙන්ම අවබෝධය ලැබෙනව නේද? ඇසීම උපකාර වෙනවා අවබෝධයට. දැන් අහගෙන ඉන්නකොට ඒ අනුව සිත යවනවා නම් සිත පවත්වනවා නම් ඒ හරි ඒ භවනාවක් නේ. ඒ භවනාව. දැන් මේ විදිහේ භවනාවකයි අර අඤ්ඤා කොණ්ඩඤ්ඤා හාමුදුරුවන් යෙදුනේ. තමන්ගේ සිත මේ කියන කර්මත අනුව ඒ චතුරාර්ය සත්‍යයන් උන්වහන්සේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. ඒ චතුරාර්ය සත්‍යයන් අසාගෙන සිටින්න ඒ ඒ අනුව Tamanගේ සිත දියුණු කළා වැඩුවා. තවත් විදිහකින් කියනවා නම් ඒ ඇසීම උපකාර කරගෙන විදර්ශනා කළා. විදර්ශනා නුවණ උපදවා ගත්තා. ඒ විදර්ශනා නුවණේ පරම කෝටියට පත් වූ කල්හි නැත්නම් එක අවස්ථාවකදී කෙලවරටපත් වීමක් නිසා සිදු වූ සිද්ධිය තමයි සෝතාපට්ටි මාර්ගසිත ලැබීම. සෝවාන් මාර්ග ඥානෙ ලැබීම. අනේ එහෙම තේරුම් ගන්නට. දැන් ඒ අඤ්ඤා කොණ්ණඤ්ඤ හාමුදුරන් තව 11 කෝටියක් භක්මයන් ගැන සඳහන් කරනවා. ඒ අයත් සෝවාන් වුණා. ඒ කොණ්ණඤ්ඤ බෞසන් මේ ධර්මයේ අසාගෙන සිටියේදී ක්‍රමයෙන් Tamange සිත මේ සප්පච්චේ නාම රූප කියලා මේ ධර්මයන්ට යොමු කරගත්තා. යොමු කරගෙන බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන විට ඒ අනුව Tamange සිත යවමින් පවත්වමින් ඒ නුවණ දියුණු කරා. එහෙම කොට උන්වහන්සේගේ ධර්ම දේශනාව අවසන් වනවත් සමගම සෝවාන් මාර්ග ඥානයට පැමිණුණා. ඒකනේ අධිගමයක් කියන්නේ. ඒ අධිගමය කියලා කියන්නේ ඒක පැමිණීම. ඒ නුවණ උපදවා ගන්න. දැන් එය සීල සමාධි ප්‍රඥා කියන මේ ධර්ම ස්කන්ධ තුන වශයෙන් ඒවට කියනවා සීල ස්කන්ධය සමාධි ස්කන්ධය ප්‍රඥා ස්කන්ධය ස්කන්ධ එහෙම නැත්නම් සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියලා සීල ශික්ෂාව සමාධි ශික්ෂාව ප්‍රඥා ශික්ෂාව කියලා. එහෙම ශික්ෂා නාමයෙන් හෝ එහෙම නැත්නම් ස්කන්ධ නාමයෙන් හෝ එය දක්වා තිබෙනවා. සීලස්කන්ධ, සමාධිස්කන්ධ, පඤ්ඤාස්කන්ධ කියලා. ඒ සීල සමාධි ප්‍රඥා කියන මේ තුන මේ භාවනා වශයෙන් වඩන්නට තිබෙන්නේ භවයේ තබ්බ කියා වදාරලා තිබෙන්නේ ඒ තුන. ඒ තුනමනේ නැත්නම් ඒ තුනටම අතුලත්නේ ආර්ය ශ්‍රාන්තික මාර්ගය. සමාධිත්‍ය ආදී මේ අංග අට මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවන්තයි ඇතුළු වන්නේ. සීල සමාධි ප්‍රඥා කියන මේ තුන ගත්තොත් ඒ තුන ආර්ය ශ්‍රාන්තික මාර්ගෙහි දැක්වෙන ඒ ධර්මයන්ට වඩා පළල් එක. ඒක තේරුම් ගන්නට. සීල සමාධි ප්‍රඥා කියන තැනදී ඒ සීල ස්කන්ධයම ගතකොත් සීල ස්කන්ධයෙන් ඒක දේශයකුයි ආර්ය ශ්‍රාමික මාර්ගයට අන්තර්ගත සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේක ඇතුළත් වන්නේ. ඒ අංග තුනට ඇතුළත් වන්නේ සීල ස්කන්ධයෙන් ඒක දේශයක්. එහෙම පිටින්ම සීල ස්කන්ධය ඇතුළත් වන්නේ නැහැ. ඒක දේශය. ඒ නිසා තමයි සම්මා දිට්ඨියට අන්තර්ගත ඒ විරති চৈতසික තුන පිළිබඳ විස්තරය නැත්නම් නිර්දේශය දක්වන විට තත්ත්වගතමා සම්මා වාචා මුසාවාදා වේරමණී පිසුනා වාචා වේරමණී පරුසා වාචා වේරමණී සම්පක්කලාපා වේරමණී ඒ සම්මා වාචා කියන ඒ විරත් තත්ත්වගතමා සම්මා කම්මන්ත එවිට ඒක නිර්දේශය තමයි පාණාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසු මිච්ඡාචාරා වේරමණී. ඊළඟට සත්‍යකතම සම්මා ආජීව සත්‍යකතම සම්මා ආජීවෝ මිච්ඡා ආජීවං පහය සම්මා ආජීවේන ජීවිකං කප්පේති යන්නේ ඒ නිර්දේශක වෙන මිත්‍යා ආජීවයේ අත්හැරලා සම්‍යක් ආජීවයේ ජීවිතේ පැවැත්වීම. ඉතින් මේ විත්‍ය ආජීවයේ වශයෙන් දක්වනවා අර කලින් සඳහන් කළ අකුසල කර්ම අතත් ඒවා ජීවිතාව සඳහා කරනවා නම් එතකොට මිච්ඡා ආජීවය වෙනවා. ඒ හතත් තව කුහනා ලපනා නේවිත්‍යකතා ආදි වශයෙන් භික්ෂුන් වහන්සේට එහෙම දක්වන ඒවා තිබෙන්නේ එක් කුහක ප්‍රතිපදාවන් පිළිපැදී තමන්ගේ ජීවිතාව සඳහා කරන ඒ ඔක්කොම දක්වනවා විචා ආජීවයේ හැටියට. දැන් සීල ස්කන්ධය කියන තැනදී ඒ සීලයට අර විරති චෛතසික තුලින් ඇතුළත් වන්නේ සීල ස්කන්ධයේ එහෙම පිටින්ම බදන්නේ නැහැ. දැන් මේ පිටින් දන්නවනේ චාරිත්‍ර සීල කියලත් එකක් තියෙනවා. චාරිත්‍ර සීල වශයෙන් නෙවෙයි අර විරතියෙන් දක්වන ඒවා වාරිත්‍ර සීල. ඒකයි කීවේ ඒක හොඳට දැක් වෙනවා මේ චුල්ල වේදල්ල සූත්‍රයේ. චුල්ල වේදල්ල සූත්‍රයේ මේ ධම්මදින්න මෙහෙණින් වහන්සේ විසාක උපාසකතුමා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් සඳහන් කරා. ඒ සීලස්කන්ධයේ මේ ධර්ම ඇතුළත් වෙනවා මිසක සීලස්කන්ධය මේ ධර්මයන් මෙහි ඇතුළත් වන්නේ නැtei කියලා. ඒ විදිහට ඒ කරුණු පැහැදිලි කරා. අ එයින් අප තේරුම් ගත යුතු තිබෙන්නේ කුමක්ද? සීලය කියන එක වාරිත්‍ර සීලයට පමණක් ප්‍රමාණ සීමා වූ එකක් නොවේ. තව චාරිත්‍ර සීලක් තිබෙනවා. එයක් සැලකී යුතුයි චාරිත්‍ර සීල. චාරිත්‍ර සීල කියන එක මුසලකා වාරිත්‍ත සීලයේ පමණක් කෙනෙක් රකින්නයි කියන එකට කාරණයක් නැත්තේ කියන එකයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ යෝපන භික්ඛු ආදි සමාචාරිකං සීලං අපරිපූර්ණත්වා ආදි භක්මචර්යකං සීලං පරිපූර්ණසුතිති නේතං ථානං විජ්ජති යම් භික්ෂුවක් තම යම් භික්ෂු කෙනෙක් ආදි සමාචාරික සීලය කියන ඒ චාරිත්‍ර සීලය ඒ නොරැක ආදි භක්මචර්යකේ සීලේ කියන ඒ විරක්ති සීලය ආරක්ෂා කරනවායි කියන එකට කාරණයක් නැත්තේ කියලා. ඒ නිසා තේරුම් ගන්නට ඕන ඒ සිල් කියන මේ ගුණ නැත්නම් ඒ ශික්ෂාව ආරක්ෂා කරන කෙනෙක් විතොත් එතනත්තා බුදු වැරදි වලින් ගලකිනවා පමණක් නොවේ කළ යුතු තවත් දේ තිබෙනවා ඒ වාද කළ යුතුය තිබෙන බව කරන්නට ඕන බව චාරිත්‍ර වශයෙන් කරන ඒ සීලය දිනු කරන්නට ඕන සමාධි ස්කන්ධය කියන විට සමාධියත් බොහොම කුළුණු එයින් සමාධිය ඇටියට මෙතන දක්වන්නේ කුමක්ද මොන සමාධියද ඒ මේ ලෝකෝත්තර ධර්ම Tamanගේ సంతානෙහි උපදවා ගැනීමට හේතු බුත වෙන සමාධිය. නැත්නම් ලෝකෝත්තර ප්‍රඥාව උපදවා ගැනීමට උපකාර වෙන සමාධිය. මේ සමාධිය. දැන් මේ සමාධිය කොහොමද ලැබෙන්නේ? ඒ සමාධිය බුදුරජාණන් වහන්සේ උඩක් පිරිසෙන් වර්ණනා කරනවා, විස්තර කරනවා, නැත්නම් නිර්දේශ කරනවා. සෝ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥාන උපසම්පජ්ජ විහරති ඔයාදි වශයෙන් ප්‍රථම ධ්‍යාන ද්විතීය ධ්‍යාන තෘතීය ධ්‍යාන චතුර්ථ ධ්‍යාන කියන මේ ධ්‍යානයන්ගේ වශයෙන් ඒ සමාධිය බුදුරජාණන් වහන්සේ වදාරන විස්තර කරේ ඒ ඒ සමාධිය එලෙස විස්තර කරන්නේ භ්‍රම ලෝකෝත්පත්තිය ලැබීමට ඉවහල් වෙන සමාධියක් වශයෙන් නොවේ. එතනගත් එතනදී උන්වහන්සේ වදාරන්නේ විදර්ශනා ප්‍රඥාව උපදවා ගැනීම සඳහා සාධක කර ගැනීමේ සමාධියක් වශයෙන්. එහෙම නැතුව භ්‍රම ලෝකයේ උපදින්නට නෙවෙයි. දැන් බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කරන්නේ කෙනෙකුන්ව සසර නැවත නැවත උත්පත්ති ලබන්නට ඉවහල් වෙනසේ නෙවේ. ඒ සඳහාම වේ. ඒ බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කරන්නේම තමන් වහන්සේ පිළිගන්නා පරිදි කිසිදු භවයක් හොඳයි කියලා වහන්සේ බදාරන්නේ නැහැ. අච්චරා සංඝාත මත්තම් පිටික්කවේ භවං නවන්නේමි. අසුරුසනග්ධාන කාලය තුලවත් ඒ භවය හොඳයි කියා භවයේ රැඳී සිටීම හොඳයි කියලා වහන්සේ වර්ණනා කරන්නේ නැහැ. ඒන අදහස් කරන්නේ නැහැ හැමදෙනාම මේ භවයෙන් එහෙම පිටින්ම නිදිලා තමන් වහන්සේ නිසා හැමදෙනාම නිවන් ලබනවා නැත්නම් නිවනට පැමිණෙනවා කියන්නේ. මුතු වහන්සේගේ ප්‍රධාන කාර්යය බුද්ධ පිටේ තමයි මේ සත්‍යයන් නිවන් මඟ දැක්වීම. නිවන් මඟ. දෙව්ලෝ මිනිස්ලෝ සැප සම්පත් ලැබීමේ මාර්ගය නෙවේ. එයත් උන්වහන්සේ අතිරේක කාරණයක් වශයෙන් දක්වනවා. නමුත් ප්‍රධාන කාරණය තමයි ඒ නිසානේ උන්වහන්සේ සාමුක්කාංශික ධර්ම දේශනාව පවත්වනවා කියන්නේ. අනිත් කරුණු අත්හරින්නේ නැහැ. දාන සීල ආදී වශයෙන් නෙම ඒ නිසානේ දාන කතා, සීල කතා, සබ්බ කතා, කාමානං ආදීනවන් ඕකාරං සංකිලේසං නිකම් මේක ආනිසංසම් ප්‍රකාශයේදී යන වෙන් දැකෙන ඒ අනුපිළිවෙල දේශනාව උන්වහන්සේ පවත්වන්නේ ඒ කාරණේ නිසා තමයි. නමුත් ඒ දාන කතා මොකද ලෝකෙහි කවුරු දානය කියන එක දෙන්නට කැමති අය සිටිනවා දෙන්නට නොකමැති අය. නමුත් ඒ දන් දීමෙහි කෙනෙකුගේ සිත හරවන්නට ඕන. ඒ මොකද ඒ පරිත්‍යාග චේතනාව Tamange సంతානෙහි උපදවා ගැනීමට ඒ කාරණයක් වෙනවා. ඒ නිසා දානීය පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඒ වගේම දානීය බොහෝම උසස් කොට දේශනා කළා. මහසේ එක් අවස්ථාවකදී වදාළා මහණෙනි තමන් වහන්සේ තරණ මේ අන්‍ය සත්වයන් දානීය පිළිබඳව දානීය කියන ආනිසංස දන්නේ නම් තමන්ට කැමැට තිබෙන වැළඳීමට තිබෙන ආහාර කොටසින් ස්වල්පයක් හෝ තවත් කෙනෙකුට නොදී වළඳන්නේ නැති එහෙම වදාරලා ඒ තරම් මහන්සේ දානය වර්ණනා කරලා තියෙනවා ඒ දානය වර්ණනා කරන්නේ දානය නිසා ලැබෙන සැපය ලබා ගන්නටම සත්වයන් මිනිසුන්ගේ දානය සඳහා යොමු කරවන්නටම නෙවෙයි කිය ඒක අතිරේක ප්‍රධාන කාරණේ කුමක්ද? ප්‍රධාන කාරණේ පරිත්‍යාග චේතනාව. සත්‍යයන් තුළ උපදවන්න. පරිත්‍යාග චේතනාව. පරිත්‍යාග චේතනාව කියන අත්හැරීම. පරිත්‍යාග චේතනාව සත්‍යයන් තුළ උපදවන්නටයි බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් දානීය පිළිබඳව වදාරන්නේ. දැන් දාණයෙන් කරන්නේ තමන්ට අයිති දෙයක් අත්හැර. තමන්ගේ අයිති. සමහර විටක එහි වටිනාකම බොහෝ වෙන්නට පුළුවන්. අපි ගමු රුපියල් ලක්ෂයක් වියදම් කොට කෙනෙක් යම් කිසි පරිත්‍යාගයක් කරනවා නම් ගොඩ නැගිල්ලක් හදලා පරිත්‍යාග කරනවා. ලක්ෂයක් වියදම්. එයින් කියවෙන්නේ කුමක්ද? ඒ තැනකට පුළුවන්කම ලැබුණා, ශක්තියක් ඇති වුණා. තමා සන්තකව පැවති ධනෙන් ලක්ෂයක් අත්හරින්න. ඒ පරිත්‍යාගය. අත්හරින. ඒ ගුණය Taman දියුණු කරනවා නම් අනිත් පැත්ත සීලේ පැත්තට හරවනවා. ලක්ෂයක් ලැබෙන වැරදි ක්‍රියාවක් නොකොට ඒ තැනත්තා සීලය රකින්න. සීලය රකින්න. දැන් ලක්ෂයක් හොරකමින් ලක්ෂයක් ගන්නට පුළුවන්. ඒ කියන්නේ දැන් මිනිසුන් කියනවා අල්ලස් ගන්නවයි කියලා. ඒ විදිහේ දෙයකින් රුපියල් ලක්ෂයක් ගත හැකි. ලක්ෂයක් පරිත්‍යාග කිරීමේ ශක්තිය යම් කෙනෙකු තුල තිබේ නම් ඒ ශක්තිය යොදත හැකි අර ලක්ෂය මේ ලැබෙන්නට තිබෙන ලක්ෂය අත්හැරලා නැත්නම් ඒ අල්ලස් ගැනීම අත්හැරලා අල්ලස් නොගැනීම මුංක නොගැනීමේ පිහිටන්නට ඒ ගුණය තමා තුළ ඇති කරගන්නට අර පරිත්‍යාගයේ පරිත්‍යාගශීලී ස්වභාවය ඒ ගතිය හේතු වෙනවා අන්න ඒ වගේ ඒ වගේ මේ අත්හැරීමේ කියන එක බුදු ධනේ පමණක් අත්හැරීම නෙවෙයි. තමාට ආස්වාදයක් ගෙන දෙන යම් අකුසල ධර්ම වේ නම් ඒවාද අත්හරින්නට මේ පරිත්‍යාගයෙන් උගන්වනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දානය පිළිබඳව පළමුවෙන්ම දේශනා කරා. දානකට. ඒක දැන් එහෙම නැත්නම් මොකක්ද වෙන්නේ? දානය පිළිබඳව දැන් දන් දීමේදී ලෝභය අත්හරිනවා කියන්නේ. නේ? ඒ ලෝභය අත්හැරෙන්නේ දෙන දේ පිළිබඳව ලෝභයෙන්. සමහර විටකේ දෙන දේ පිළිබඳ වූ ස්වල්ප ලෝභයක් අත්හරින්න ඊට වඩා ලොකු දෙයක් පිළිබඳ වූ ලෝභයක් ඒක නැත්නම් ඇති කරගන්න. එහෙමත් කියනවා. ඇති කරගන්න. එතකොට අර දාණයෙන් දාණය දීම නිසා Taman අත්තල ලෝභය තමාගේ సంతානෙහි එහෙම පිටින්ම ලෝභය අත්හැර ගැනීමට උදව් වන ලෝ දානයක් වන්නේ නැහැ. ඒ මොකද තව ඊට වඩා ලොකු දෙයක් තමන් ආශාවෙන් බලාපොරොත්තු දැන් ඒ ඒ දීම නැත්නම් ඒ ලෝභය අත්හැරීම ප්‍රමාණවත් නැහැ. මේ පංචස්කන්ධ පරිත්‍යාගය. පංචස්කන්ධය අත්හැරීම. පංචස්කන්ධය අත්හැරීම මේ කරන්නේ යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග විරෝධෝ ඡාගෝ පටිනිස්සද්දෝ මුක්ති අනාලයෝ ඒ මේ එතන බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ දාන වස්තුව පිළිබඳව තියෙන ආශාවත් හැරීම නෙවෙයි. ඒ ආදී දේවල් පිළිබඳව තියෙන අත්හැරීම නෙවෙයි. පංචස්කන්ධය පිළිබඳව තිබෙන ආශාවත් හැරීම. පංචස්. එන්න මේ පංචස්කන්ධය පිළිබඳව තිබෙන ආශාව අත්හැරීමට මූලාරම්භයක් වශයෙන් දානය පිළිබඳව වදාරනවා දානය පිළිබඳව උගන්වන. ඒක තේරුම්ගන්නට. ඒ දන් දීම කියන්නේ මාසන්තක දේ දීමේ කියන එක අමාරු දෙයක්. බොහෝ දෙනෙකුගේ සිත නැනෙන්නේ Tamanට අයිති නැති දේ වුණත් ළඟා කරගන්නට ගන්නට. එහෙම එක තමා සම්පේක දෙයක් අත්හරිනවයි කියන එක අමාරුයි. එබැවින්නේ අර කෙනෙක් ජීවේ මා බිනුවයි කියලා නේ? මා බිනුවා මා බිනුවයි කියලා අර ඒක සාර්ථක බ්‍රාහ්මණයා කෑගැහුවේ. ඒ ගිනීමක් තමයි. ඒ අත්හැරියේ ගිනේ Taman තුල උපන් මසුරු කල්ප. ඒක ගිනුවා. පරිත්‍යාගය කියන ඒ පරිත්‍යාග චේතනාවෙන් නැත්නම් අලෝභයෙන් ලෝභය දිනුවා. එහෙම නැත්නම් මසුරුකම් දිනුවා. ඒ නිසා ඒ ජයග්‍රහණය දැක්වීමට Taman කිනුවයි. දැන් බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මයේ එන පරිදි මේ පරිත්‍යාගයේ අත්හැරීම හොඳටම උගන්වනවානේ. උගන්වනවා. ඒ ඒ ඉගෙනීම ක්‍රියාත්මක කරන්නට. ඒ ක්‍රියාත්මක කරන්නටයි අපි මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව වඩනවයි එහි යෙදෙනවයි කියන එකෙන් අදහස් කරන්නේ. ඉතා සුළු දෙයක් අත්හරින්නට බැරි කෙනෙකුට ලොකු දෙයක් අත්හරින්නට බෑ. සුළු දෙයක් අත්හරින්නට බැරි කෙනෙකුට ලොකු දෙයක් අත්හරින්නට. අපිට ඉතාම ලොකු දෙය කුමක්ද කියලා ඇසුවොත් අපි ඉතාම ලොකුයි කියලා සැලකනවා. ලොකුයි කියලා එතන කිව්වේ අපේ සැලකිල්ල වශයෙන් සැලකන විට ගන්නා විට අපි ඉතාම ප්‍රිය කරනවා. ඒ කුමක්ද කියලා ගත්තොත් මේ මේ තමා පිළිබඳ වූ මේ පංචස්කන්ධය. ඒකයි අපි තාම ඇලුම් කරන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ බුදු නුවණින්ම දැනගෙන ප්‍රකාශ කළා. ඒක අවස්ථාවකදී ඒ සබ්බා දිසාම් පරිගම්ම චේතසා මේවජ්ජගා පියතර මත්තනා කුච්ච. එවං කියෝ උතු අත්තා පරේසං තස්මාන හිංසේ පරං අත්තකාම සබ්දා දිසා අනුපරිගම්ම චේතස මුළු ලෝකේ හැම දිශාවක්ම සතර දිසා සතර අනු දිසා උඩ යට කියන මේ දස දිසාවන් බැලුවා තමා තමාට වඩා ප්‍රිය වශයෙන් සැලකෙන තව කෙනෙක් නැත්තේ කියලා. සබ්බා දිසා අනුපරිගම්ම චේතසා මේ වජ්ජගා පියතර මත්තනා කුච්ච. එවං යෝ උතු අත්තා පරේස. තස්මාන හිංසේ පරං අත්තකාම. ඒ බුදුරජාන් වහන්සේ වදාළේ තැන එහිමයි මුළු ලෝකයේම වාසය කරන හැම සත්වයන්ගේම తත්වය. ඒ බව සලකා තමා තමාට ආදරේ කියන මේ බව සලකලා අන්‍යයන්ට හිංසා නොකරන්නේ කියන එකයි ඉන්නේ. දැන් මෙතන පෙන්වන්නේ තමා පිළිබඳව තමාගේ ස්කන්ධ පංචකය. මේ තමාට තමාගේ තිබෙන ආදරය ඇල්ම කොයි තරම්ද කියන්නේ. අත්තරින්නට අමාරු. ඒ බැරි මොකද අත්තරින්නට. මේ තමාය කියන මේ ස්කන්ධ පංචකය පිළිබඳව ඇතිව තිබෙන මුලාවන්ස. මුලා වීමක් මෝහයක්. ඒ මුලාව තමයි බුදුරජාණන් වහන්සේ අවිද්‍යා නාමයෙන් වදාරා තිබෙන්නේ පටිච්චසමුප්පාද දේශනාව. සාමාන්‍යයෙන් මේ මෝහ කියන මේ වචනයෙන් ඒ ධර්මයක් වශයෙන් මෝහ මුයතිති මෝහ. ඒ අවිද්‍යාව වහන්සේ වදාරන්නේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා ප්‍රතිපදා අඥාන අයං විච්ඡති අවිච්ඡ දුක්ඛේ අඥානං කියන එකෙන් කුමක්ද දක්වන්නේ දුකේ කීර කුමකටද දුකේ කීවේ මමයි කියපු කියන පංචස්කන්ධයට මමයි කියන මේ පංචස්කන්ධයයි දුකයි කියලා දක්වන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ ඒ දුක පිළිබඳ වූ අඥානං නොදැනීම දුක දුකක් වශයෙන් නොදැනේ. ඉතින් දුක දුකක් වශයෙන් නොදැනීම අද ඊයේ ආරම්භ වූ දෙයක් නෙවෙයි. යම් අතීතයක කොයිතරම් ගියත් මේ එක එක සත්වයකගේ ස්කන්ධ પરම්පරාව පිළිබඳ වූ අතීතයට ගියත් ඒ කොතැනකවත් නැහැ මුල් කොනක්. ඒ සත්‍යය පිළිබඳ වූ මුල් කොනක් නැහැ. ඒ වගේම තමයි ඒ ස්කන්ධ පංචකය පිළිබඳව පවත්නා වූ මුලාව පිළිබඳව ඒ විදිහේ මුල් කොනක් නැහැ. හැමදාමත් සදාකල් වශයෙන් නැත්නම් දිගටම මේ මුලාව පැවතුණා. ස්කන්ධ පංචකය පිළිබඳ වූ මුලාව. ඒ තමයි අඥානං කියන්නේ. එතකොට දුක දුකක් බව නොදැනීම නිසා මොකද වන්නේ? දුක දුකක් බව නොදැනීමයි කියන්නේ දුක සැපක් සේ ගැනීම. දුක දුකක් බව නොදැනීමෙන් වන්නේ ඒකයි. දුක සැපක් හැටියට. මේ දුක් ස්කන්ධ පංචකය අවශ්‍ය දෙයක්. අවශ්‍යයෙන්ම තිබිය යුතු, ලැබිය යුතු දෙයක් වශයෙන් ගන්නවා. සැපක් සේ ඒ නිසා ඒ සැපයයි කියා සැලකනු ලබන ස්කන්ධ පංචකයට තමා ආසා කරනවා. වඩ වඩා ආසා කරනවා. එදේ ස්කන්ධ පංචකයන් ලැබෙන තැන් පිළිබඳව දැනගත්තම ඒවා නිලෝ පවණක් නෙවෙයි මිනිස් ලෝක පවණක් නෙවෙයි දෙව් ලෝක තියෙනවා බ්‍රහ්ම ලෝක තියෙනවා ඒවා පිළිබඳව ආශාව උපදවා ගන්න. ඉතින් ඒ ආශාවන් සීමාවක් රහිත ආශාවසෙන් ඇති වෙනවා. ඇතිවන්නේම අවිද්‍යාව හිතකොට. ඒ නිසා තණ්හාව ඇතිවන්නේ ඉබේම නෙවෙයි. ආකස්මිකව ඇති වෙනව නෙවෙයි. කිසිදු උපකාරක ධර්මයක් නැතිව ඇති වෙනවා නෙවෙයි. ඒ ඇතිවීමට හේතුව තමයි මේ නොදැනීමේ කියන අවිද්‍යාව. ඒ නිසා কৃষ্ণාක්ෂය කියන තණ්හාව නිස්කන්ධ පංචකය පිළිබඳ වූ තණ්හාව නැති කිරීම නම් අභිප්‍රාය බලාපොරොත්තු ප්‍රාර්ථනය වමනාව කළ යුතුව තිබෙන්නේ කුමක්ද මේ ස්කන්ධ පංචකය පිළිබඳ වූ තෘෂ්ණාව ඇතිවන්නේ ඇයි? කියා සොයාගෙන ඊළඟට ඒ කාරණේ නැති කරගන්න. ඒ කාරණේ තමයි මේ අවිද්‍යාව. එතකොට පංචස්කන්ධයේ දුක. ඒ දුකක් බව නොදැනීම. අනේ දුකක් දුක දුකක් බව නොදැනීමයි කියන මේ ස්වභාවය මේ ධර්මය මේ අවිද්‍යාව නැත්නම් මේ මෝහය නැති කරන්න. ඒ නැති කරන්නට නම් දුක පිළිබඳ ඇත්ත දකින්නට ඕන. ඒ නිසා තමයි දුක පිළිබඳ ඇත්ත දැකීම සඳහා බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව වැඩිවීමක් උගන්වනවා. අනේ ප්‍රඥාව සාපිත කියන මේ ධර්මය පරියාප්ත ධර්මය කියන්නේ උගත යුතු ධර්මය. ඒ උගත යුතු ධර්මය වශයෙන් කෙනෙක් මේ ශාසනයක් ලැබුණු කාලෙෙහිදී ඉගෙන ගත යුතු තිරණ ප්‍රධාන ධර්ම කොටස තමයි පංචස්කන්ධය, ද්වාදශ ආයතනය, අටලොස් ධාතුය, දෙවිස ඉන්ද්‍රියය, ඒ වගේම පටිච්ච සමුප්පාද පටිච්ච සමුප්පාද ණය තව මේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම මෙන්න මේ ධර්ම ඉගෙන ගන්නට ඕනේ දැන ගන්නට. ඉතින් පංචස්කන්ධය පිළිබඳව දැනගන්නා විට පංචස්කන්ධයේ විශේෂ විභාග දැනගන්නවා සතර මහා භූත ඒ සතර මහා භූත නිසා පවත්නා උපාදාය රූප. මේ උපාදාය රූපයන්ට ඇතුළත් උපාදාය රූපයන් වශයෙන් දැක්වෙන චක්ෂු ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ඝාන ප්‍රසාදේ, જીවහා ප්‍රසාදේ, කාය ප්‍රසාදේ ඒ ඉති භාව කුම්භාව ජීවිත රූප ඔයාදී වශයෙන් දෙන ඒ ධර්ම පිළිබඳව ඉගෙනීමක් ලබන්නට ඕන. ඒ ඉගෙනීමෙන් දෙකෙනින් බොහෝ දුරට මේ සක්කාය දෘෂ්ටිය පිළිබඳව නැත්නම් සක්කාය දෘෂ්ටිය ඇතිවන්නේ මේ මුලාව හේතු කොටගෙන නෙමෙයි. අන්න ඒ මුලාව බොහෝ දුරට දුරු කර ගැනීමට ඒ ධර්මයන් පිළිබඳ ඉගෙනීමද උපකාර ඒ කියන්නේ නෑ ලෝකෝත්තර ප්‍රඥාව උපදීමෙන් සිදුවන සක්කාය දෘෂ්ටි ප්‍රහාණය ධර්මයේ ඉගෙන ගැනීමෙන් ඇති වෙනවා කියලා. නෑ. ඝන බහල සක්කාය දෘෂ්ටියේ පවත්නා අන්ධබාල ප්‍රත්‍යඥයෙකුට වඩා කල්යාණ ප්‍රත්‍යඥයෙකු තුළ සක්කාය දෘෂ්ටි වශයෙන් නැත්නම් ආත්ම වශයෙන් මම වශයෙන් මෙහි ගන්නට කිසිවක් ඇත්තේම නැtei කියන මේ ඇඟීම පවා Taman ඉගෙනීම නිසාලා දැනීම හේතු කොටගෙන ඇති වෙනවා. එහෙම නැතුව ඒ සකා දෘෂ්ටි එහෙම පිටින් නැති වෙනව නෙවෙයි. ඒ පද නමෙහි පිහිටා කෙනෙකුට මේ නුවණ උපදවා ගන්නට පුළුවන්. මොන නුවණද? ඒ ප්‍රත්‍යක්ෂම. ප්‍රත්‍යක්ෂ. දැන් ඒ ප්‍රත්‍යක්ෂය ලබනවා අපි භාවනාවේදී. දැන් භාවනා කරන විට සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන දැක්වෙනවානේ. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී කියන්නේ. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී කීවේ ඒතන කායේ කායානුපස්සී කීවේ ඒ අනුපස්සනාව කියන්නේ කියන්නේ දැක්වෙන්නේ කුමක්ද? නුවණ. කායේ කායානුපස්සී කිවේ මේ ස්කන්ධ පංචකයෙන් කය වශයෙන් ගනු ලබන රූපකයයි. ඒ රූපකය පිළිබඳව රූපකය වශයෙන් නැත්නම් ඒ රූපකය ඇති වෙන නැති වෙන ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ස්වභාවයන්ගෙන් යුක්ත කය බව දැනගන්නා නුවණ ඒ කායේ කායાનුපස්සී කියන එකෙන් අනුපස්සී කියන එකෙන් දක්වන්නේ අනුපස්සී කියන්නේ පුද්ගලයා ගැන අනුපස්සී කිය කායේ කායානුපස්සී. ඒ කය කය අනුව බලන්නා කියන තේරුමක් එතන ඉන්නේ. බලන් බලමින් විහරති කියන්නේ වාසය කරයි කිය. ඒ එහෙම බැලීමක් වන්නේ ඒ බලන නුවණ නිසානේ. ඒ එතන අනුපස්සනා කියන එකෙන් දක්වන්නේ නුවණට. ඒ හරියට විපස්සනා කියවා වගේ එතන අනුපස්සනා කියන්නේ නුවණටමයි. ඒ නුවණිනුයි මේ දකින්නේ. එහෙම නැතුව Taman යම් කිසිවක් يعني Taman කියනකොට අනු එතන ගන්නට තියෙන සිතනේ නැත්තම් ඒ ධර්මනේ ගන්නට තිබෙන්නේ. අපි Taman කියලා සැලකන විට ඒ තමාට ඕන විදිහේ දෙයක් මතු කර ගන්නව නෙවේ. තමන් අපේක්ෂා කරන මේ බලාපොරොත්තු වන යම් කිසිවක් මේ ධර්මයන්ගෙන් මතු කර ගන්නව නෙවේ. ඇත්තෙන්ම මේ ධර්මයන්ගේ පවත්නා ස්වභාවය ඒ අනුපස්සනා නුවණින් දකිනවා. ඉතින් ඒකට පිරිසුදු නුවණක් වමනා කරනවා. පිරිසුදු නුවණ. ඒ පිරිසුදු නුවණින් ඒක කරන්නේ. ඉතින් පිරිසුදු නුවණ ඇතිවන්නේ කවර කොම කෙබඳු సంతානයකද? ඒකටයි අර සමාධිය ගැන දක්වන්නේ. සමාධිය කියන්නේ සමාධියෙන් සමාධියේ තිබෙන ප්‍රධාන කාරණේ කුමක්ද? සංසුන් ස්වභාවය නොකැළඹුණු බව ඒකයි සමාධියෙන් තිබෙන්නේ දැන් සමාධිමත් සිතේ කියන එකකින් අදහස් කරන්නේ නානා අරමුණු නිසා ඇතිවන කලබල බැවින් තොර සිත ඒකයි සමාධිමත් සිතේ කියන්නේ ඒ එතන තිබෙනවා සංසුන් බව සංසිඳීම ඒ සංසිඳුණු ස්වභාවය ඇති සිතක පහළ වෙනවා නුවණ. දැන් මේ විදර්ශනා වඩන කෙනෙකුට භාවනා කරන කෙනෙකුට නුවණ උපදවා ගැනීමට බැරිව තිබෙන්නේ නැත්නම් ප්‍රමාදවන්නේ සමාධිය උපදවා ගැනීමට තිබෙන අමාරුව නිසා. සමාධිය හොඳටම ඇති කරගත්තොත් සමාධිමත් සිතෙහි නුවණ පහළ වෙනවා. නුවණ ඇති වෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ සමාහිතෝ යථා භූතං පජානාති පස්සති. සමාහිතෝ කියන්නේ ඒ පුද්ගලයා ගැන එතන කියන්නේ. සමාහිතෝ කියන්නේ සමාහිත වූ සිත් ඇතිත නැත්තා. නැත්නම් සමාධිමත් සිත ඇත්තේ යථා භූතං ධර්මයන්ගේ ඇති සැටි ප්‍රජානාති නුවණින් දැනගනි පස්සති ඒ විදර්ශනා නුවණින් දකි අනේ ඒ සඳහා තමා මේ පූර්ව භාග ප්‍රතිපදාව දක්වා ඒ කියන්නේ කෙනෙකුට සෝවානාදී මාර්ගය ඒවානේ අපි කියේ චතුසත්‍ය සම්මාදිට්ඨිය කියලා ඒ චතුසත්‍ය සම්මාදිට්ඨිය ඇතිවන අවස්ථා මාර්ගසිත වශයෙන් තිබෙනවා හතරක් චතුසත්‍ය සම්මාදිට්ඨිය. ඒ චතුසත්‍ය සම්මාදිට්ඨිය ඇති දැකීම ඇතිවීම හේතු කොටගෙන තමයි ක්ලේශ ප්‍රහාණය වන්නේ. කෙලෙස් නැතිව යන. ඒ මක්නිසාද? ඒ කෙලෙස් නැතිව යන්නේ ඇත්ත දැකීම නිසා කෙලස් වලින් ගන්නට දෙයක් නැතිව යනවා. ඒ කියන්නේ කෙලස් ඇතිවීමට කාරණයක් නැතිව යනවා. එහෙම නැතුව මොනවා හරි කපලා හරිනවාමක් නෙමෙයි ඒක විදිහකින්. එහෙම ඒ වචනය තමයි පාවිච්චි කරන්නේ. පඤ්ඤා සත්‍යං කියලා දක්වනකොට පඤ්ඤා සත්‍යං කියේ ප්‍රඥාව නැමැති කඩුව. පඤ්ඤා විභේන කියා වචනයක් වෙනවා ප්‍රඥාව නැමැති ආයුධය. ඉතින් අපට තේරෙනවානේ ආයුධය කියන එක. ඒ ආයුධයෙන් කරන්නේ කපණේවා කියනවා. කැපි. කඩුවෙන් කරන්නේ කපණේ. එතකොට මොනවද කපන්නේ? කෙලස්. කෙලස් කපහා. ඒ වචනාර්ථ වශයෙන් තේරුමක් ගන්නට ඒ ධර්මය හොඳයි. නමුත් කෙලස් කියන ඒවා අර කඩුවෙන් කපන දේවල් වගේ කපන්නට පුළුවන් දෙයක් නෙවෙයි. නේ? එහෙම කපන දෙයක් නෙවෙයි. කෙලස් කියන ඒවත් නාම ධර්ම. දැන් අපට පුළුවන් රූප ධර්ම රූප යමක් කපන්නට පුළුවන්. නාම ධර්මයනේ. දැන් කවුරු හරි අපේ බෙල්ල කපා දැම්මත් ඒ බෙල්ල කැපීම නිසා අපේ සිත කැපෙන්නේ නැහැ. නැත්නම් සිතත් සමග පවත්නා කිසිදු ධර්මයක් කැපෙන්නේ නැහැ. බෙල්ල කැපුණාට. බෙල්ලේ කීවේ රූප ධර්ම සමූහය රූප. එහෙනම් මොකක්ද මේ කැපීමේ කියන එකෙන් අදහස් කරන්නේ? හරියට කෙනෙකුගේ හිස කපා දැමීම නිසා එතනත්තාගේ ජීවිතය නැතිවන්නක් නෙමෙයි. මේ කෙලස් කියන ඒවා නැති නැවත නූපදන ආකාරයෙන් දුරව යෑම හේතු කොටගෙන මොකක්ද වන්නේ? මේ පංචස්කන්ධයන්ගේ නැවත නැවත ඇතිවීම වන්නේ නැහැ. තවත් විදිහකින් කියනවා නම් මේ පංචස්කන්ධයන් නැවත නැවත ලබා ගැනීමට හේතු වන කෙලෙස්යි කියලා කොටසක් තිබෙන බැවින් තමයි මේ ස්කන්ධ පංචකය නැවත නැවත උපදින්නේ. ඒ ස්කන්ධ පංචකයන් නැවත නැවත උපදින්නේ කෙලෙස් නිසා. ඒ කෙලෙස් ඇතිවන්නේ කුමක් අරමුණු කොටද? ස්කන්ධයන් අරමුණු කොට. අවිද්‍යාව උපදින්නේ දුකයි කියවනේ දුක්ඛේ අඥාන. එතකොට ස්කන්ධයන් අරමුණු කොටයි කෙලෙස් ඇතිවන්නේ පහළවත්. එතකොට ස්කන්ධයන් අරමුණු කොට කෙලෙස් පහළවන්නේ ස්කන්ධයන් පිළිබඳ යථා තත්වය නොදැනීම නිසා. ස්කන්ධයන් පිළිබඳ යථා තත්වය දකින බව ඇති කරගත්තොත් කෙලස් වලට අවස්ථාවක් නැහැ. ඒ නිසා කෙලස් දුරු වී යනවා. ඒ නිසානේ දසෝවන් මාර්ග සිතේ ගත්තු. ඒ සිතින් නැති කරන්නේ ඇති වුණු ඇතිව නැතිව ගිය කෙලස්ද දැන් ඇතිව පවත්නා කෙලස්ද එහෙම නැතුව අනාගතෙහි ඇතිවන්නා වූ කෙලෙස්ද කියන මේ ප්‍රශ්නය මතු කරලා ඒ එකක්වත් නොවේ කියලායි කියන්නේ. එහෙම දක්වන්නේ නැහැ. එහෙනම් මොකක්ද වන්නේ? මේ ඇතිතතු දැනීම හේතු කොටගෙන දැනීම නැතිවීම නිසා ඉපදින්නට තිබුණු ශක්තියක් කෙලෙස් ඉපදින්නට තිබුණු යම් ශක්තියක් වේනම් ඒ ශක්තිය නැති වෙනවා. ඒකයි අනුසය ප්‍රහාණය කියන එකෙන් උගන්වන්නේ. අපි ගන්නවනේ මේ පින්නතුන් සහ වස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවං සහ වස්ස දස්සන සම්පදාය ඒ දර්ශන සම්පත්තියයි කියන සෝවාන් මාර්ග ඥානය ඒ ලෝකෝත්තර නුවණ ඉපදීමත් ඉපදීමත් සමගම ඒ ඉපදීම නිසාම සයස්ස ධර්මා ජහිතා බහං ධර්ම තුනයි දුරුකලාවේ අත්හලා අත්හැරියාවේ දුරුකලාවේ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච ඒ මොකද්ද කියවෙන්නේ සෝවාන් මාර්ග ඥානය උපදවා ගැනීම නැත්නම් ඇතිවීම නිසා ඒ නුවණින් දැක්කා දුක් වූ ස්කන්ධ පංචකයේ පිළිබඳ තත්වාකාරය එහෙම නැත්නම් නිර්වාණය සාක්ෂාත් කළා දැන් නිර්වාණය සාක්ෂාත් කිරීම නිසාම දුකක් දුක ඇතිවීමේ හේතුවක් නිවනක් නිවනට මඟක් කියන මේ චතුරාර්ය සත්‍යයම අවබෝධ කළා වෙනවා. ඒ එක සත්‍යයක් දැකීම හේතු කොටගෙන මේ සතරම අවබෝධ කළා වෙනවා. ඒ නිසා තමයි දුක්ඛ සත්‍යං පරිජානන්තෝ සමුදය සත්‍යං පජහන්තෝ නිරෝධ සත්‍යං සච්චිකරන්තෝ මග්ග සත්‍යං භාවෙන්තෝ කියන මේ වචන හතරක් දක්වා තිබෙනවා. මේ එකම අවස්ථාවේදී සිදුවන කෘත්‍ය හතරක් හැටියට දක්වන්න. දුක්ඛ සත්‍යය පිරිසිඳ දැන ගැනීම, සමුදය සත්‍යය දුරු කිරීම, නිරෝධ සත්‍යය සාක්ෂාත් කිරීම, මාර්ග සත්‍යය වැඩිම කියන මේ කෘත්‍ය සතරම එකවර සිදු වෙමින් තමා සෝවාන් මාර්ගසිත උපදී. එතකොට දුක පිරිසිඳ දැනගත්තාද වෙනවා. සමුදය කීවේ දුක උපදවාලන හේතුව. ඒ දුක උපදවාලන හේතුව වූ තෘෂ්ණාව සහ මුලින්ම සෝවාන් මාර්ගයෙන් නැතිව නොගියා. ඒ සෝවාන් මාර්ගය නිසා තෘෂ්ණාවේ ඒක දේශයක් නැතිව යන. ඒ නිසා තමයි යම් තෘෂ්ණාවක් හේතු වියේ නම් සතර අපායෝත්පත්තිය ලැබීමට. ඒ තෘෂ්ණාව සෝවාන් මාර්ගය ලැබීමත් සමගම නැති යන. සෝවාන් මාර්ගයේ ලැබීමත් සමගම යම් අවිද්‍යාවක් හේතු කොටගෙන යම් අවිද්‍යාවක් හේතු කොටගෙන සතර ආපායෝත්පත්තිය ලබා දෙද ඒ අවිද්‍යාව නැතුව යන. ඒ වගේම අනිත් කෙලෙස් සියල්ලගේම තිබෙන ඒ අපායෝත්පත්තිය ලබා දීමේ ශක්තිය නැතුව යන. කුමක් නිසාද? නිර්වාණය සාක්ෂාත් කරන සෝවාන් මාර්ග ඥානෙ ඇතිවුණු නිසා. ඒ නිසා මේ මාර්ග ඥානය කෙලෙස් කපාලන ධර්මයක් ශ්‍රේ ගන්නවා. ඒ විසම බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඒකම ඇත්ත දැකීම හේතු කොටගෙන වන සිද්ධියක් හරියට අපි අපට යම් කිසිවක් පිළිබඳව හරි තේරුමක්, හරි වැටහීමක්, හරි දැනීමක් නොදැන සිටියනම් හරි දැනීමක් ඇතිව තිබුණේ නැහැ. ඒ දේ පිළිබඳව අපට ප්‍රත්‍යක්ෂව, ඒ කියන්නේ දැන් සමහර දේවල් කියවෙනවනේ අපි ඇහෙන් දැක්කේ නැහැ. අහලා දැක්ක. අහලා ඒනි අනුව අපි දකිනවා ඒ අපිට පුළුවන් මනසින් ඒවා ගැන සිතන්න. එහෙම නෙවෙයි අපි ඇසෙන්නේ දැක්ක යමක්. ඊට කලින් අපි කවුරුන් හෝ කියපු නිසා අර කාරණය පිළිබඳව ඒක එහෙම වෙන්නට ඇති කියලා සිතාගෙන සිටියට ඒක හරියටියට දැක්කා වන්නේ නැහැ Taman ඇසින් දකින තුරු. අන්න ඒවත්. මේ නිර්වාණ ධර්මය අපේ ධර්මයේ එන පරිදි ඇති ධර්මයක් බව පිළිගෙන තිබෙතත් තවම ඒ ධර්මය ලෝකෝත්තර නුවණින් නොදැක්ක නිසා ඒ ලෝකෝත්තර නුවණින් දැකීම කරන කොටගෙන දුරව යන කෙලෙස් එකක්වත් අපට නැතුව ගිහිල්ලා නැහැ. මේ මේ කාරණේ හරි හැටියට දැක්ක නිසා. තව විදිහකින් කියනවා නම් අර දෙතිස් කුණප භාවනාව පිළිබඳව නම් තිබෙනවා හොඳ උපමාවක් නේ. ඇතුළත අසුචි පුර පිර වූ වටින් වටේ හොඳට සායම් දාලා නැත්නම් මේ මේ පින්තාව කරලා තිබෙන ලස්සන කලයක් වගේ. ඒ කලයේ තිබෙන හැඩය දැක්කම රූපය දැක්කම අලංකාරය දැක්කම කෙනෙකුට හිතෙන්නට පුළුවන් මේක කොයිතරම් මිලකට වුවත් ගත්තට කමක් නැහැ. ලස්සන භාණ්ඩයක් කියලා. නමුත් ඒ තැනත්තාට දැනගන්නට ලැබුණොත් මේක කොයිතරම් පිටින් ලස්සන වුණත් ඇතුලේ තිබෙන්නේ අසුචි පුරවලයි කියලා. ඔහුට ඒක නිකන් දුන්නත් ඔහු ඒක දන්නේ නැහැ. අන්න ඒ වගේ තත්වයක් ඇති වෙනවා ස්කන්ධ පංචකය පිළිබඳ ඇතිතතු දැනගන්න. ඉතින් ඒ ඇතිතතු ගැනීම ලෝකෝත්තර මාර්ගයෙන්ම සිදුවන තුරු ඉන්නට බෑ. ඊට කලින් මේ ඇතිතතු දැන ගැනීම ලෞකික නුවණින් ඇති කර ගන්නට ඕන. මේ ලෞකික නුවණින් මේ දැනීම ඇති කර ගැනීම තමයි විදර්ශනා කියන එකෙන් කරන්නේ. පස්සන. ඒ නිසා තමයි ඒ පුබ්බ භාග පටිපදා කියලා එකක් තියෙනවා. පුබ්බ භාග පටිපදා. పూర్ව භාග ප්‍රතිපදාව. ඒ పూర్ව භාග ප්‍රතිපදාවක් නැත්නම් චතුසත්‍ය සම්මාදිට්ඨිය කියන එක ලැබෙන්නට විදිහක් නැහැ. චතුසත්‍ය සම්මාදිට්ඨිය කියන එක ඒක ආකස්මිකව ලැබෙන. ආකස්මික වෙයි කියලා කීවට වරදක් නැහැ. ඒ කියන්නේ වහා ලැබෙන එකක්. එහි කාලගු තත්වයේ කාලයේ කුපමණය කියලා දක්වන්නට තියෙනවා. කාලමින්ම කාලමින්ම කුපමණය කියලාද කියන්නට තියෙන්නේ. එක චිත්තක්ෂණයයි. එක චිත්තක්ෂණයක කාලය තුලදී තමා මේ ලෝකෝත්තර ප්‍රතිපදාව වශයෙන් චතුසත්‍ය සම්මා දිට්ඨිය උපදින්නේ. එක චිත්තක්ෂණයක කාලය. ඉතින් ඒ චිත්තක්ෂණය උපදවා ගැනීම සඳහා ඊට పూర్වයෙන් මේ ස්කන්ධයන් පිළිබඳ නාම රූප ධර්ම පිළිබඳ ඇතිතතු ලෞකික ප්‍රඥාවෙන් දැන ගැනීම සඳහා වූ ව්‍යායාමෙහි කෙනෙක් යෙදෙන්නට ඕන. ඒ ව්‍යායාමය තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ විපස්සනා කියන එක. නැත්නම් සතිපට්ඨාන කියන එක. දක්වන්නේ ඒ ධායාවේ උත්සාහය. ඒ කියන්නේ ධායාවේ කියන්නේ වීර්යය. ඒ වීර්යය නැතුව කෙනෙකුට ඒ කාර්මී කරගන්නට බෑ. මහස වදාරනවානේ. කාමං කචෝචන හරුච අත්‍යච අවශිෂ්ඨතු උපසිෂ්ඨතු ශරීරේ මාංශ ලෝහිතා යන්තං පුරිස ථානේන පුරිස විරියේන පුරිස පරක්කමේන පත්තබ්බා නතං අපාපුලිත්වා විරියස්ස సంతානං බහිස්සු එහෙම වදාරනවනේ මාංශයේ අනුශාසනය ඒකයි ඒ වගේම උන්වහන්සේ වදාරනවා ඒතානි භික්කවේ කමුලානි ඒතානි ශුඤ්ඤාගාරානි ධායත භික්කවේ මා පමාදත්ත මා පච්චා විපටිසාරිනම අවුවත්ත අයං වූ අම්මා කන් අනුශාසන ඒ එතන භික්ෂුන් වහන්සේට වදාළේ මහණෙනි මෙන්න වෘක්ෂ මූලයෝ තිබෙනවා මිනිසුන් අඩු කැන් තිබෙනවා ශූන්‍යාගාර තිබෙනවා ජායත වික්කවේ මා ප්‍රමාදතේ වාට වෙලා භාවනා කරන්න. ප්‍රමාද වන්නට එපා. මා මා පච්චා විපටිසාරිනු අහුවත් එහෙම ප්‍රමාද වෙලා පසුව පසුතැවිලි වන්නට එපා. අයංගෝ අම්මා කරන අනුශාසන. මේ තමයි අප විසින් තොපට කරන අනුශාසන. බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙමයි. දැන් මේ විදිහේ අනුශාසනයක් ඕන කරන්නේ මක් නිසාද? මේ ප්‍රතිපදාව පිළිබඳ වූ පූර්ව භාගයක් තිබෙන නිසා. නේ? පූර්ව භාගය කියන්නේ ප්‍රතිපදාවේ අවස්ථා දෙකක් තියෙනවා කියවනේ. ඒ ලෝකෝත්තර ප්‍රතිපදාවේ ඇත්තෙන්ම නම් පිළිපැදීමයි කියලා එකක් කළ යුතුව නැහැ. කළ යුතුව තිබෙන්නේ ලෞකික ප්‍රතිපදාව නැත්නම් පූර්ව භාග ප්‍රතිපදාව. ඒ පූර්ව භාග ප්‍රතිපදාව සම්පූර්ණ වූ කල්හි පැමිණෙන්නේ උත්තර භාග ප්‍රතිපදාව කියන ඒ ලෝකෝත්තර ප්‍රතිපදාව. ඒ ලෝකෝත්තර ප්‍රතිපදාවේ කරන්නට දෙයක් නැහැ. මේ හේතු කොටගෙන ලැබෙන දෙයක්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ධායත භික්කවේ මා පමාදත්. භාවනා කරව මහණෙනි ප්‍රමාද වන්නට එපා. ධායත භික්කවේ මා. ඉතින් මේ භික්ෂුන් වහන්සේට විතරක් නෙවෙයි කවුරුන් හෝ සංසාරයේ දුකයි කියලා සලකනවා නම් පංචස්කන්ධයේ දුක. ඒ පංචස්කන්ධ දුක්ඛයෙන් නිදහස් වීම පිළිබඳව උගන්වා වදාළ ශාස්ත්‍රුන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ඒ පංචස්කන්ධය ලැබෙන අයුරු දේශනා කරවදාල් ඒ පංචස්කන්ධයෙන් නිදහස් වන අයුරු දේශනා කොට වදාළා. එනිසා උන්වහන්සේ එක තැනකදී වදාරනවා තමන් වහන්සේ කියා දෙන්නේ ප්‍රකාශ කරන්නේ දුක ඒ දුකෙන් නිදහස් වීමයි. එහෙමත් වදාරනවා. දුක ඒ දුකෙන් නිදහස් වීමත් උන්වහන්සේ වදාරනවා. එතකොට දුක වදාරන්නේ එය ඇතිවන හේතුන්ගෙන් තොරව නෙවේ. ඒ දුකෙන් නිදහස් වීම දක්වන්නේ ඒ නිදහස් වීම සඳහා වූ ප්‍රතිපදාව නොදක්වන්නේ. ප්‍රතිපදාවක්. අනේ එහෙම බලන විට එයිලත් උන්වහන්සේ ප්‍රකාශ කළේ තමන් වහන්සේ වදාරන්නේ චතුරාර්ය සත්‍යය කියන. අනේ චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේගේ මොන දේශනාවේ කියලා දෙන්නේ? සාමුක්කාංශික. සාමුක්කාංශික කියන්නේ සාමං කියන්නේ තමන් විසින්ම කියන. උක්කාංශිකයි කියන එකෙන් අදහස් කරන්නේ තමන් වහන්සේ විසින්ම මතු කරගත්. මතු කරගත්. ඒ කියන්නේ ඒ මේක పూర్වෙහි නොඇසූ විරූ කියන එන්නේ. එහෙම නේද? නොඇසූ විරූ. ඒ කියන්නේ කාගෙන්වත් අහන්නට ලැබුණේ නැහැ. තමන් වහන්සේම උපදවා ගන්න. ඊට పూర్වයෙන් කියලා කිව්වේ මේ ආත්ම භාවයේ. ඊට పూర్ව භවයවලදී ඒ අවස්ථාවවලදී බුදුරජාණන් වහන්සේලා මුණ ගැසුණු කල්හි මහන්සේ ධර්මය අසල තිබෙනවා. මේ අසල තිබෙන කාශ්‍යප බුද්ධ ශාසනයේදී මහාන වෙලක් හිටියන්නේ. ජෝතිපාල මානවකයන් වශයෙන් මහාන වුණා. ඒ කාලේදී වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසුවා චතුරාර්ය සත්‍ය ඇසුවා. ඒ නොඇසූ විරූ බව නෙවෙයි කියන්නේ. මේ ජීවිතෙන්නේ තමන් වහන්සේ චතුරාර්ය සත්‍ය පිළිබඳව කාගෙන්වත් අහගත්තේ නැහැ. තමන් වහන්සේමයි මේ සත්‍යයන් මතු කරගත්තේ. මේ සත්‍යයන් ලෝකෙහි කවදත් තිබෙන තිබෙන සත්‍යයක්. 아무තු දේවල් නෙවෙයි. දුකේ තියෙන මේ සත්‍යය සත්වයන් ලෝකෙහි යම් තාක්කල් සිටිද්ද ඒ තාක්කල්ම දුක දුක පංචස්කන්ධ දුක තියෙනවා. ඒක දුකක් බව දැනගෙන ලෝකයාට ප්‍රකාශ කරන උතුමෝ පහළවන්නේ කලාපුරේ. ඒ උතුමාණන් වහන්සේලා තමයි ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතින් වහන්සේලා ලෝකෙහි පහළ වීම නිසා ලෝකයාට ලැබෙන ලෝකයාට ලැබෙන ප්‍රතිපත්ති මාර්ගයක් තිබෙනවා. එයයි ප්‍රධාන. එයයි මහන්සේ ප්‍රධාන කොට තමන් වහන්සේගේ දේශනාවේදීත් මතු කර දක්වන්නේ. උන්වහන්සේ මතු කර දක්වන්නේ කුමක්? ඒ නිසා දෙතැනකදී දේශනා කළේ මජ්ක්‍ධිමා ප්‍රතිපදා කියන වචනේනුත් ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ දේශනා කළා. ඊළඟට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යං කියන තැනත් ආර්ය ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ දේශනා කළා. ඒ බුදුරජාණන් වහන්සේලාම ලෝකයාට ප්‍රකාශ කරන මාර්ගය. කුමක් සඳහා මහත් වූ මාර්ගයද? දුකින් නිදහස් වීමේ මාර්ගය. ස්කන්ධ පංචක සංඛ්‍යාත දුකෙන් නිදහස් වීමේ මාර්ගය. දුකෙන් නිදහස් වන්නට නම් කෙනෙක් දුක පළමු කොට දුකක් වශයෙන් බෙදා දැනගත යුතු තිබෙනවා. දුක දුකක් වශයෙන්. මොනවාද දුක්? නාම රූප. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධ. මේ පංචස්කන්ධය දුක බව අවබෝධ කරන්නට නම් පංචස්කන්ධය එකක්ය කියලා ගන්න මේක පළමු කොට නැති කර ගන්න. අපි ගන්නේ පංචස්කන්ධය එකක්ය කියලා මොකද්ද? මමයි කියලා. මමයි කියනකොට දෙන්නේ කියන්නේ නැහැනේ. මමයි කියන්නේ එක්කමයි. එකක්. එකක් නෙවෙයි නාම රූප වශයෙන් ගත්තොත් දෙකක්. ඊළඟට ස්කන්ධ වශයෙන් ගත්තොත් 5ක්. ආයතන වශයෙන් ගත්තොත් 12ක්. ධාතු වශයෙන් ගත්තොත් 18ක්. ඉතින් එහෙම මේ සංඛ්‍යා වශයෙන් ඒ වායේ තියෙන බෙදීම් වශයෙන් ගන්න විට මොනවද ගන්නට තියෙන්නේ? රූප වශයෙන් ගන්නට තිබෙන්නේ නිකම් පිටි ගොඩක් වගේ පිටි පිටි පිටි පිටි වශයෙන් ගන්නට පුළුවන් සමූහයක් තියෙනවා. ඒවා තමයි මම මගේ ශරීරය ආදි වශයෙන් ගන්න. අන්න ඒ දර්ශක උපදවා ගැනීම තමයි ප්‍රධාන වශයෙන්. මේ ශාසනයක් කියන කාලයකදී කෙනෙක් ලැබිය යුත්තේ එහෙම තමා ප්‍රධාන වශයෙන් උගන්වන්නේ සම්මා දිට්ඨිය කියන එක. සම්මා දිට්ඨිය. එහෙම නැත්නම් චතුසත්‍ය මේ මේ කම්මස්සගත සම්මා දිට්ඨිය අබුද්ධෝත්පාද කාලවලත් ලෝකෙ හිතිරේ. අබුද්ධෝත්පාද කාල. අප ඊට ඊට වඩා අද කතා කරන්නට ලැබෙන්නේ නැහැ. මොන කාරණයක් නිසාද දන්නේ අපිට තාම ඊයේ දුන්නේ නැහැ. කාලය හරි කියලා නවත්තන්නද අද අපි එතකින් අපේ දේශනාව අවසන් කරනවා අනිත් දවසේ එතන සිට අපි කතා කරමු මම හිතනවා ලබන සතියේදී විතර ඒ දවසේදී මාර්ග සත්‍යය පිළිබඳ දේශනාව අවසන් කරන්නටත් පුළුවන් මේ එක එක අංගයක් පිළිබඳව වෙන වෙනම කතා කරන්න ඕනද සම්මා සංකප්ප සම්මා ආජීව ආදී ඒවා පිළිබඳ වෙන වෙනම කතා කරන්න ඕනද මම හිතන්නේ නැහැ කියලා. අපි බලමු කොහොමද කරන්නේ කියලා අනිත් දවසේ. සබ්බේ සංඛාරාංචා පීවදා පඤ්ඤාය පසුතිය තනින් යති දුක්ඛේ සමග්ගෝ සුද්ධියා සබ්බේ සංඛාරා දුක්ඛා පීවදා පඤ්ඤාය පසුතිය තනින් යති දුක්ඛේ සමග්ගෝ සුද්ධියා සබ්බේ ධර්මානත්තා පීවදා පඤ්ඤාය පසුතිය තනින් යති දුක්ඛේ සමග්ගෝ සුද්ධියා දුක්ඛප්පත්තාචි දුක්ඛා භයප්පත්තාචි භය සෝකප්පත්තාචි සෝකා හුත සබ්බේ පානිනෝ ආකාශත්තා චුම්මත්තා දේවා නාගවන හිතිකා පුඤ්ඤං තං අනුමෝදිත्वा චන්දකම් සාසනං ආකාශත්තා චුම්මත්තා දේවා නාගවන හිතිකා පුඤ්ඤං තං අනුමෝදිත्वा චන්දකම් සාසනං ආකාශත්තා චුම්මත්තා දේවා නාගවන හිතිකා පුඤ්ඤං තං අනුමෝදිත्वा බුද්ධං සුවං කදං Thank you.